මේ උතුම් සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ පරිවේනාචාර්ය ශාස්ත්‍රපති පූජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු සාදු සාදු සාදු පින්වත්නි මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගොල් මහා විහාරස්ථානයේ සිට පරිගත කරන මේ උතුම් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නට යෙදෙන්නේ ඩුබායි රටේ සේවය කරන කේ ලෙස්ලි ඩයස් කරුණාසේන මහතා සමග ඒ ඒ පුෂ්පා ගුණවර්ධන මහත්මිය සමග එම පවුලේ පින්වත් සියලුම දෙනා විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අස්තරා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සත්තම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා තස්ස අත්තානං ධාරින්ති චතුසු අපායේසු වට දුකේසු අප්‍රමානේ කତ୍වා ධාරේති ති ධම්මා මහනුවර ඓතිහාසික පොත්ගුල් මහා විහාරයේ විහාරාධිපති අතිගෞරවනීය නම කියනට අවසරයි යටිනුවර සුමන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම කොළඹ හත් ශ්‍රී සම්බෝධි මහා විහාරයේහි විහාරාධිපතිශ්වර බෞද්ධ මාධ්‍යාලී කරු සභාපති අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මෙරට වාසී ලෝවාසී පිළිති මහා සංඝරත්නයන් අවසරයි මේ පැයට නියමිත බෞද්ධ ආරූප වාහිනී සද්ධර්මානුශාසනාව සඳහා පූර්ණ සායකත්වයකින් කටයුතු කරන්නට යෙදෙන්නේ දුබායි රටේ සේවය කරන පින්වත් කේ ලෙක්ස්ලි ඩයස් කරුණාසේන මහත්මයා සහ ඒ ඒ පුෂ්පා ගුණවර්ධන මහත්මිය සහ පවුලේ හැමදෙනා විසින් ලෝතර තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මයේ ලෝක හැමදෙනාටම සිත් සතන් සනසාලන්නට සුවපත් කරවන්නට උපකාරයක් වෙන සත්‍ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමේ ඉතිහාසල සලසා දීමේ පූර්ණ කුසල ශක්තිය ඔබට එකලස අනුමෝදන් වීමෙන් ඔබට මෙලව යහපත උදා වේවා කායික මානසික චිත්ත නිරෝගීතාවය උදා වේවා අපටත් වඩා බොහෝ දුර ඉන්න විදේශ රටක ඉන්න ඒ පවුල්වල හැම දෙනාටම වාමශ්‍රී දලදා වහන්සේගේ ආශිර්වාදයෙන් ඒ වගේම ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ ආරක්ෂාවෙන් කායික මානසික චිත්ත නිරෝගීතාවයම උදා විත්වා සැලසෙත්වා කියන සාදුනාද ප්‍රාර්ථනාව පින්වත්නි අපි ප්‍රාර්ථනා කරනවා ඔයත් හැම කෙනෙක්ම අද මේ වෙලාවේදී සෝදානම් වන්නේ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඒ උතුම් ධර්ම දානයේ හේතු කරන කොටගෙන සංසාර දුකින් අත මිදෙන්නට පාරමිතා ධර්මයන්ම පූර්ණේ වෙත්වා කියන ප්‍රාර්ථනාව. ඔයත් හැම කෙනෙක්ම සතුටු වෙන්නට ඕන සත්‍ය ධර්මයක් කන වැටෙන්නේ කල්ප කෝටි ගානකට පස්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුළු ලෝකම එකතු කරලා ගුලි බවට පත් කරගත්තොත් මේ ලෝකෙම තියෙන පස්සම පිට පිට පිට පිට ගුලි කරගන්නවා. ආනේ ගුලි කරගන්න ගුලි ගණනට වඩා හිටියලු අපට අම්මල තාත්තලා. ඔය දැන් උදාහරණ ගැන හිතලා බලන්න මුළු ලෝකෙම තියෙන පස් අපි හදනවා අක්කල කුලි වගේ හදා ගන්නවා මිටට අල්ලලා. කොච්චරනම් ඒ ගුලි තියෙදි කියලා ඇත්ත හිතලා බලන්න. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ඒිට වඩා ප්‍රමාණයක් මේ ලෝකේ අපිට අම්මා තාත්තවල හිටපු උදවි ඉන්නවලු කියලා. එච්චර අම්මල තාත්තල වෙල උපදින්න නම් අපි කොච්චර ආත්ම ගානක් ඉපිරිලා ඇද්ද දුක් විඳලා ඇද්ද මහණෙනි ඒ කාල පරාසය ඇතුළත නුඹලාට බුදු කෙනෙක් නම් හමු වෙන්නේ නැත්තේ ඊ타ත්ම අල්ප විරල වූ අවස්ථාවකයි කියලා භාග්‍යවතුන් වහන්සේ පින්වත්ෙන් දහමිය අපිට මතක් කරනවා. එතකොට ඔය සෙහෙතලා බලන්න කොච්චර දුර්ලභ දෙයක්ද බුද්ධ කියන වචනේ කනගටෙන එක. අපි හැමදෙණෙත් ඉපදෙලා ඉන්නේ මේ බුද්ධ කියන වචනේ ඇහෙන බුදුවරයෙක් ලෝකේ පහළ වෙච්ච කාලවකවානුවක ඒ නිසා මේ කාලෙට කියනවා මහා භද්‍ර කල්පය කියලා මහා භද්‍ර කල්පයක බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා දැන් මේ වෙදි කී නමක් පහළ වෙලා ඉවරයිද මේ වෙදි හතර නමක් පහළ වෙලා ඉවරයි කකුසඳ බුදුහාමුදුරු කෝණාගමන බුදුහාමුදුරු කාශ්‍යප බුදුහාමුදුරු ගෞතම බුදුහාමුදුරුවෝ. කාශ්‍යප බුදුහාමුදුරුවෝ ගා විදලා ගෞතම බුදුහාමුදුරුවෝ දක්වා කල්ප 91කට පස්සේ තමයි ගෞතම බුදුහාමුදුරුවෝ මේ මනුලව තුල පහළ වෙන්නේ. කල්ප කීයකට පස්සේද 91කට පස්ස අවුරුදු නෙවෙයි. ඒතර කල්පයක් කියන එක විස්තර කරන විදිහට දන්න හොඳට බණ අහලා පුරුදු නිසා. ගෞදාසයක් දිගේ ගෞදාසයක් පළල සිඩස් රහිත කළු පාට පර්වතයක් සේද සලුවකින් අවුරුදු 100කට සැරයක් පිරිමැද්දොත් ඒ කලුගල ගෙවිල ඉවර වෙන්නේ කවදද? මහණෙනි ආන් ඊටත් වඩා වැඩි කෝ එක් කල්පයක්. එක් කල්පයක් ඊටත් වඩා වැඩි කියෝ. එහෙනම් ඒ වගේ ගොඩවල් කීයක්ද? ඒ වගේ ගොඩවල් අනු එකක්. එතකොට හිතලා බලන්න කොච්චර කාලයක්ද? භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මහණෙනි ඔය අතරතුර පවතිනවා කිව්වා බුද්ධ ශූන්‍ය උප්පත්ති කල්ප කියලා කල්ප. ඒ කියන්නේ බුද්ධ බුදුහාමුදුරුවන්ගේ වචනයක්වත් ඇහෙන්නේ නැහැ. බුද්ධ කියන වචනේ දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කවුද කියලා දන්නේ නැත්නම් ධර්මයේ කියලා කවුද හොයාගන්නේ? බුදු කෙනෙක් පහළ වෙනකොට තමයි ධර්මයේ පෙරලා දේශනා කරන්නේ. එහෙනම් ධම්ම කියන වචනේ අන්තර්ග්‍රහණ වෙලා තියෙන ධර්ම කියන වචනේ නෑ. එහෙනම් බුද්ධ රත්නයක් නැත්නම් ධම්ම රත්නයක් නැත්නම් සංඝ රත්නයක් පහළ වෙන්නේ. පින්වත්නි සංඝ රත්නයකුත් නෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අනුමතග්ග සූත්‍ර දේශනාවේදී විශාල උදාහරණ රාශියක් අරගෙන මේ සංසාරයේ බය උන්වහන්සේ මතක් කරනවා. ඉපදීමේ බය ස්වરૂප උන්වහන්සේ මතක් කරනවා. සසර පුරාවට දින්ද දුක පිළිබඳ උන්වහන්සේ සිහිපත් කරනවා හරියට අම්මා තාත්තා කෙනෙක් යහපත පෙන්වන්නේ ආන්ගේ වගේ. අම්මලා තාත්තලා දරුවෙකුට යහපත පෙන්වනවා. පුතේ මේ මාර්ගයේ ගියොත් මෙහෙට වැටෙනවා මේ මාර්ගයේ ගියොත් මෙහාට වැටෙනවා. හරි පරිස්සමෙන් සමාජයේ ජීවත් වෙන්න ඕන කියන එක ඇහැට පෙනෙන ලෝකයේ තුල ආරක්ෂාව දෙමව්පියෝ සලසනවා. භාග්‍යවතුන් වහන්සේ පින්වත් මේ ආරක්ෂාව සලසන්නේ සංසාර දුකෙන් අත මිදෙන්න ඒකයි විශේෂත්වය වෙන්නේ. ඔයයන්ට මා මුලින් මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අස්ථානං ධාරෙන්තේ චතුසු අපේ අපායේසු වට්ට දුක්ඛේසු අප්‍රමාණේ කତ୍වා ධාරේති තී ධම්ම බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්න වෙන කාරණාවක් නෙවෙයි ඒ කියන්නේ හොඳට ඉගෙන ගන්න හොඳ වෘත්තියක් කරන්න සැප සම්පත් හම්බ කරගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඒවා හම්බ කරගන්න විදිහ පැහැදිලි කරලා තියෙනවා නමුත් කියනවා භාග්‍යතුන් වහන්සේ පින්වත්නි ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ අපායේසු වට දුක්ඛේසු අපායවන් වලට වැටෙන දුකෙන් අත් මුදවන්න කියනවා. එහෙනම් ඔබ හිතලා බලන්න කොච්චර කාරුණිකත්වයක්ද? අපායන්ට වැටෙන්නේ නැතුව, නිරේට වැටෙන්නේ නැතුව, දුක් විඳින්නේ නැතුව මේ දුක් විඳින භයංකාර වූ සංසාර ගමනෙන් ඈතරවන්න ඕනෑ කරන උපදේශකත්වයේ සලසන්න තමයි කියනවා ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ. එහෙනම් දැන් අපි මේ ලෝකේ හොඳ මාර්ගය උගන්වපු සතර අපායට වැටෙන එකෙන් ගලවන්න කියලා දුන්න අපායේ දුක් පිළිබඳව මන අවබෝධයක් ඇතිව පැහැදිලි කරලා දුන්නු ලෝතුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලය තුල තමයි අපි ඉපදිලා ඉන්නේ ඒ ඉපදෙන කොට ප්‍රයත්න බලන්න හොඳට විමසලා ඇස් පේන්නේ නැති මිනිස්සු කොච්චරනම් සමාජයේ ඉන්නවද ඇස් පේන්නේ නැති මිනිස්සු කොච්චර 100ට එකක් දෙකක් ඇස් පේන්නේ නැහැ උපත්තියේ අම්ම තාත් අඳුන ගන්න බෑ. ගහකොළ සතා සීතාව අඳුන ගන්න බෑ. හරිම බුදුනේ නමුත් ඒත් හරියට බණ භාවනා කරනවා. අස්කිරි මහා විහාර පිරිවෙනේ තියෙන පිළිම වහන්සේ නමක් කඹල හාමුදුරුව කෙනෙක් ඇස් පේන්නේ නැති අන්ධ ළමෙක්. ඇස් පේන ළමයෙකුට වඩා ඇඳලා තියෙනවා. හදලා අඹල තියෙනවා. එතකොට හිතන්නේ ඒත් කොච්චර හදවතින් බුදුගුණ මවන්න ඕනද, දහම් ගුණ මවන්න ඕනද, සංඝ ගුණ මවන්න ඕනද, නැටි කුලියකින් හාමුදුරුවන් වහන්සේ නමකගේ පිළිරුවක් තනන්න. එතකොට ඔබ හිතලා බලන්න මේ ඇස් දෙක පේන සමාජය තුළ මිනිස්සු කරන කියන දේවල්, දකින බලන දේවල්, ඒ තුලින් ගොඩනගා ගන්න දේවල් කොච්චරනම් නිරේට ඇදලා දාන දේවල්. බුදුරජාණන් වහන්සේ මතක් කරපු ෂණ සම්පත්තියත් හැමදෙනෙක්ම ලබලා තියෙනවා. නිරෝගිමත් මිනිස්සු වශයෙන් මේ බුද්ධ කල්පය තුළ ඉපදිලා තියෙනවා. ඊළඟට ඔයත් හොඳට විමසලා බලන්න පින්වත්නි මිච්ඡා දිට්ඨික නොවේ සම්මා දිට්ඨික වල උපදින්න කොච්චර පින තියෙන්න ඕන? ඔයත් ඉපදෙලා ඉන්න භූමියම ලංකාවම බලන්න ඔයත් විමසලා. කල්ප 91කට පෙර පහළ වෙච්ච කකුසඳ බුදුහාමුදුරුව වැඩම කරපු ලෝකේකම බිම. කාශ්‍යප බුදුහාමුදුරුව වැඩම කරපු බිම. ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කරපු තුන් ලෝකෙම තියෙන බිමක් තමයි ඔයත් ඉපදෙලා ඉන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාගේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන උත්තමයන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පවිත්‍රත්වයට පත්වෙච්ච පින්බිමක් තුල පිදෙලා ඉන්නේ කල්ප කෝටි ගානකට පස්සේ ආන් ඉච්ඡර ලැබපු සම්පත අපි විනාශ කරගත්තොත් ඒ කියන්නේ මේ ආත්මය තුල මේ මනුස්ස ජීවිතය තුල අපි සංසාර දුකෙන් අත මිදෙන්න අදිස්ථානයක් ඇතුව වැඩ නොකරගත්තොත් සතර අපායට වැටෙන එක නොවලක්ව ගත්තොත් වැටෙන්න සිද්ධ වුණොත් ආපහු ඔයත් හිතලා බලන්න කල්ප කෝටි ගාණක් අර දුකම විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ නිසා මතක් කරනවා පින්වත්නි සතර අපායෙන් ගැලවෙන්න තියෙන එකම පිහිට තමයි ධර්මය කියලා. ඒ නිසා ධර්මයේ ಗುಣ උගන්වනවා ಗುಣ හයක් විදිහට. බුදුරජාණන් වහන්සේගේ ಗುಣ කීයක් විදිහට උගන්වනවද? ಗುಣ නවයක් විදිහට උගන්වනවා. ඒකට අපි කියනවා නවාරාදී බුදු ගුණයන් කියලා. නවාරාදී බුදු ගුණයන් තුළ බුදුහාමුදුරුවන්ගේ ගුණ නවය නෙමෙයි. බුද්ධෝපි බුද්දස්ස ධනෙය වන්න. ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා ඒ පෙර පහළ වෙච්ච බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණ ගයන්නට දේශනා කරන්නට ආරම්භ කළ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා. ඒ බුද්ධ කල්පේ ඉවර වෙනතෙක් පෙර බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කළත් ඉවරයක් වෙන්නේ නැහැ කියලා. ඒතකොට කොච්චර එහෙනම් ගුණ නමයකට සීමා කරන්න බෑ. නමුත් සීමා කරලා තියෙන සියලු බුදු ගුණයන් වල ප්‍රධාන බුදු ගුණයක් එක කැටි කරලා බුද්ධානුස්සතියක් විදිහට පින්වත්නි වඩන්න. ලංකාවේ ඉස්සර තිබුණා එළි වෙනකම්ම ධර්මානුශාසනා පවත්වන ක්‍රමවේදයක්. ඒවට කිව්ව ප ဋ ාණ ධර්ම දේශනා කියලා. සන්ධ්‍යාවේ 6ට විතර ධර්ම දේශනා පටන් ගන්නවා. පාන්දර 4 විතර වෙනකම් කැඳ පූජා අවස්ථාව දක්වාම ධර්ම දේශනාව කෙරෙනවා. ඒක විශාල වශයෙන් පැවැත්වි අනුරාධපුර මහමෙවුනාවිය. එතකොට අනුරාධපුර මහමෙවුනාවියනට අයිති වුණා මිහින්තලේ කළු දීපකුණේ ඉඳලා අර පැත්තෙන් ජේතවනාරාමයේ અભේගිරිය වගේ විශාල ස්ථානයක් අයිති වුණා. ওই භූමිය තුල වැඩ ඉඳලා තියෙන මහරහතන් වහන්සේලා. ඔයත් දන්නවා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ ශාසන ආරම්භයත් සමගම රහතන් වහන්සේලා 500ක් වැඩ හිටපු ලෙන් තාමත් තියෙනවා. ඔන්න ඔය ලෙඩක වැඩ සිටිය රහතන් වහන්සේ නමක් උන්වහන්සේට කිව්ව කාලබුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ කියලා. උන්වහන්සේ වැඩ සිටිය කළුදීප ගුණාශ්‍රේ. ධර්මයේ සඳහන් කරන පින්වත් සීහලට කතාවේ උන්වහන්සේ එළි වෙනකන් ධර්මයේ දේශනා කරන බුදුහාමුදුරුවන්ගේ බුදුගුණ. දැන් ඔයත් ඔය සම්බන්ධ වෙලා තියෙන අර බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේගේ දේශනාවලනේ සම්බුද්ධ වර්ණනාව කියලා බෞද්ධ රූපවාහිනිය ගුවන් විදුලි කුතල කළේ ආන් ඔయిత වඩා විශාල විදියට එදා රාජ අනුග්‍රහය යටතේ පින්කම් කළා. රජුරු හරීම ශ්‍රද්ධාවෙන් කියනවා කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේගේ ධර්මානුශාසනාව අහන්න යනවා. කළු තීපගොරට. ඉතින් බුදුගුණ ගැන ගායනා කරලා රජුරුවන්ට හරි පැහැදීමක් ඇති වෙනවා. රජුරු එවිදින් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ තුම් යම් රාත්‍රියක් මුළුල්ලේ බුදුහාමුදුරුවන්ගේ ගුණ ගායනා කළා. දැන් ඉවරද කියලා අහද්දී මහරහතන් වහන්සේ හරි ලස්සනට උදාහරණයක් අරන් මතක් කරන රජතුමනි මේ මගේ අතේ තියෙන ඉදිකටු සිදුර පේනවද කියලා ඇහුවා. එහේ ස්වාමීනි. කිව්වා අර පැත්තෙන් අර ගලන ගඟ පේනවද වහන්සේට කිව්වා. ඔව් ඒත් පේනවා කිව්වා. රජතුමනි මේ ඉදිකට්ටේ සිදුර පැත්ත වතුරට හරවලා ඇනෙන පැත්ත අතෙන් අල්ලගෙන වතුරේ ගිල්ලුවොත් ඒ සිදුරකින් යන වතුර ප්‍රමාණයද වැඩි කියලා ඇහුවා අර ගලන ගංගාවේ තියෙන වතුර ප්‍රමාණයද වැඩි කියලා ඇහුවා. ඊට පස්සේ කියන අනේ ස්වාමීනි ඉදිකටු සිදුරෙන් යන වතුර ප්‍රමාණය හරි අඩුයි. ගංගාවේ ගලන ප්‍රමාණය හරි වැඩි. රජතුමනි මාතෝම ඔය වගේ තමයි කිව්වා. එළි වෙනකම්ම දේශනා කළේ බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණ වුණාට මේ විශාල ලෙස ඔබතුමාට දැනුණාට ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ හරියට අර ගලන ගංගාව වගේ නම් මම ගායනා කළේ එළි වෙනකන් කිව්වා ඉදිකටු සිදුරෙන් යන වතුර ටික වගේ බින්දක් කිව්වා. එතකොට හිතලා බලන්න බුදුගුණ කියලා කියන්නේ කොච්චරද? ඒ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙච්ච උත්තමයාගේ ගුණ නවයකට අපි වෙන කොටස් කරලා වෙන් කරලා බුද්ධාංශතියක් විදිහට දිනු කළොත් භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා අපායට නොවැටි සුගතියක උපදිනට හේතුවක් වෙනවායි කියලා. ඔන්න දැන් ඔයත් හිතලා බලන්න මේ දුර්ලභ මනුස්සාත්ම භාවයේ බුද්ධෝත්පාද කාලේ ෂණ සම්පත් ඇතිව යහපත් මානසිකත්වයක් ඇතිව අවබෝධ කරගැනීමේ ප්‍රඥා සම්පත් ඇතිව අන් අයට උපකාර කිරීමේ සම්පත් ඇතිව ඉපදිච්ච ඔබ ඇතුළු ලෝකයේ හැම දෙනෙක්ම ඒ අපාය ద్వාරේ වහලා දාන බුදුගුණ භාවනාව දවසකට කොච්චරද කළේ කියලා ඔබෙන් අහලා බලන්න. ඔබට බැරි වෙලාවකවත් අතපසු වී තිබුණා නම් කරගත්තේ නැත්නම් ඔබ දැන් පසුත වෙන්න යන්න එපා. මේ ධර්මානුශාසනාව අහලා ඉවර වෙලාවත් දවසකට එක සැරයක් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන උඩේ ඉඳලා යටටත් යටේ ඉඳලා උඩටත් ආරෝහණ ප්‍රතිපාටියට සහ අවරෝහණ ප්‍රතිපාටියට ඔයත් මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන ප්‍රගුණ කරන්න පුරුදු වෙන්න ඕන. ඒක තුලින්මයි කියන භාග්‍යතුන් වහන්සේ පින්වත් නිරේන් ගැලවෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේදී සිටිවිලි පහක් පහළ වෙනවා කියන අවස්ථා පහක්. අග්නිජාලාවන් පෙනෙන්න පටන් ගන්නවා කියන විශාල ගිනි. විශාල ගිනි උදුන් පෙනෙන්න පටන් ගන්නවලු. ඒ විශාස ගිනි උදුන් පෙනෙන්න පටන් ගන්නකොට භාගතුන් වහන්සේ මතක් කරනවා ඒ ගිනි උදුලට සිත් අල්ලනවා. අනේ ගින්දර මගේ මගේ කියලා එක බදා ගන්නවලු. පුජ්‍යලයා සත්‍යය මරණින් මත් භාගතුන් වහන්සේ මතක් කරනවා කොහෙද ගිහින් උපදින්නේ? නිරේ ගිහින් උපදින්න හේතුවක් වෙනවා කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මතක් කරන පින්වත්නි මරණාසන්න මොහොතේදී අසෝචි ගොඩවල් පෙනෙන්න පටන් ගන්නවලු. ඒවටත් ඇලුම් කරනවා. ඒක තමයි සංසාරේ පුරුද්ද. අර බුදු ගුණ වඩලා නැත්නම්, දහම් ගුණ වඩලා නැත්නම්, සංඝ ගුණ වඩලා නැත්නම්, අසුභේ ආනාපාන සතිය වඩලා ප්‍රගුණ කරලා නැත්නම්, ඒ ඒ අවස්ථාවන් වලට ඇලෙනවා කියනවා. ඇලිලා ගිහින් උපදිනවයි කියන ආන් අර പ്രേත අපායෙක ගිහින් උපදිනවයි කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත්නි නෑ දෑයෝ පේන්න පටන් ගන්නවා. අම්මා තාත්තා පේනවා, දූ දරුවෝ පේනවා, අසල් වාසයෙන් පේනවා, කාර්යාලේ වැඩ කරපු පිරිස පේනවා. මේ මනුස්ස සිතුවිලි පහළ වෙනකොට ගිහිල් උපදිනවා කියන ආපව මනුස්ස ලෝකේ. ඒතර දැන් ඔය තුක යන්නේ අම්මෝ ඇටි අන්තං ආඳුරනේ එහෙම හරි සිතුවිල්ල පහළ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත්නි කාම රූප අරූප රූප මේ ඕනෑම තැනක ඉපදුණා කාම ලෝකෙක ඉපදුනත්, දිව්‍ය ලෝකෙක ඉපදුනත්, මනුෂ්‍ය ලෝකෙක ඉපදුනත් යම් අවස්ථාවක ඉපදීමක් ඇද්ද ඉපදුණු තැන තියෙන්නම දුක කිව බුදුරජාණන් වහන්සේ. සෝතාපන්න සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා පින්වත්නි පිළිවෙලට භාවනාව ප්‍රගුණ කළොත් ඔහු අනිවාර්යයෙන්ම සෝවාන් කියන තැනටපත් වෙනවා. සෝවාන් තැනටපත් වෙන පුජ්‍යලයා ආත්ම හතකදී නිවන් දකිනවා. ඒත් බුදුරජාණන් වහන්සේ මතක් කරන ආනන්දය කවර කවදාකවත් මේ මොහොත දක්වා මම ඔය ආත්ම හත කියන වචනේ පාවිච්චි නොකරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි කිව්ව ඒ සත්‍යය හිතනවා කිව්වා ආත්ම හතක් තියෙනවනේ ඒත් ඇති එහෙනම් සෝවාන් හරි වෙනවයි. බුදුරජාණන් වහන්සේලා පින්වත් මේ සංසාරයේ අබමල් රේණුවක් තරම්වත් වර්ණනා කළේ නැහැ. උපදින තැන උන්වහන්සේ වර්ණනා කළේ නැහැ. දිව්‍ය ලෝකෙ ඉපදෙන එක වර්ණනා කළෙත් නැහැ. මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන එක වර්ණනා කළෙත් නැහැ. අපාය උපදින එක වර්ණනා කළෙත් නෑ. උන්වහන්සේ මතක් කරනාට ලස්සන උදාහරණයක් ආනන්ද විශාල ලෙස අසුචි ගොඩක් තිබුණත් කුඩා අසුචි ගොඩක් තිබුණත් අසුචි නම් අසුචිමයි කිව්වා. එයින් අමල ගඳ ගඳමයි කිව්වා. ඒ නිසා ආනන්ද ජාති පිදුක හටගත් තරම් ජරා පිදුක ව්‍යාධි පිදුක මරණ දුක සංකිච්ඡේන පංචපාදානස්කන්ධා කියන දුක් සියල්ලම හට ගන්නවා. ඒක බුදුවරේ කනුමත කරන්නේ නැහැ කිව්වා. හේන පින්වත් හිතන්න මරණාසන්න වෙලාවේදී මනෝස්ස සිතක ඉපදුනත් මනෝස්ස ස්වභාවයක් ඇති ඉපදුනත් ඒත් වැඩක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරන පින්වත්නි විශාල දිව්‍ය එළියතිව දිවි පුත්‍රය එවදින් ආරාධනා කරනවලු යම් කියලා. ඒ ගිහින් උපදිනවා කියන්නේ ඒ දිව්‍ය ලෝකවල ඒත් බුදුරජාණන් වහන්සේ පින්වත්නි වර්ණනා කරන්නේ නැහැ. එහෙනම් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක නැති කරගන්න නම් අපායෙන් ගැලවෙන්න නම් අපට නිර්වාණ අවබෝධය කරගන්න නම් අපි නිතරම පින්වත්නි බුද්ධානුස්සති භාවනාව දියුණු කරගන්න ඕන. ඒ නිසා හැම දිනෙකම බුද්ධානුස්සති භාවනාව දියුණු කරගන්න පින්සෙත් පින් කුසල්සෙත් පහළ වෙත්වා කියලා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. එච්චර ගුණ කදම්බයක් තිබෙන ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි සිව්පසයකට ආසාවක් නොවේ. වරදාන වරප්‍රසාද වලට ආශාවක් ඇලුම්කමක් නොවේ. බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ කරුණා සිතින් යුක්තව ධර්මය අනුශාසනා කරනු. උන්වහන්සේ ධර්මයෙන් අනුශාසනා කරන්නේ ධර්මයෙන්ම සොටක් කරනවා සක්කාතෝ භගවතා ධම්මෝ. බුදුරජාණන් ඒ දේශනා කරන බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ පළවෙනි ගුණාංගය මොකද්ද? සක්කාතෝ භගවතා ධම්මෝ සක්කාතයි කියලා කියන්නේ මොකක්ද? මුලක් මැදක් අගක් පිරිසුදු බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව. මුල කියන දේශනාවමයි මැද දක්වාම ගමන් කරන්නේ. මැද දේශනා කරන ධර්ම දේශනාවමයි නිර්වාණ දේශනාව දක්වාම ගෙනියන්නේ. ඒ නිසා මුල මැද අග යහපත් පිරිසිදුව පවතින එකම ධර්මය උන්වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ධර්මයට කියන මොකක් කියලාද? ස්වක්කාත ගුණයන් වලින් යුක්තයි. ආන් අද ඔයත් ඔය භාග්‍යවතුන් වහන්සේගේ ස්වක්කාත ධර්මයේ තමයි ශ්‍රවණය කරන්නේ. ස්වක්කාත වූ ධර්මයේ තමයි sannivedanaya කරන්නේ. ස්වක්කාත වූ ධර්මයේ තුල සිට පිටලා තමයි ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක නැති කරගන්න වීර්‍ය සිටට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වක්කාතයි. ඊළඟට කියන බුදුරජාණන් වහන්සේ සම්දිත්තිකයි. සම්දික්තිකයි කියන ධර්ම දේශනාවේ තියෙන ධර්මයේ තියෙන ගුණය තමයි කියනවා සත්පුරුෂයෝ විසින් නිවැරදි මාර්ගයේ ප්‍රගුණ කළාම වර්තමාන භවයේදීම එහි ගුණ ලබන්න පුළුවන් කියන එක. ඔන්න ඒක බණ ඇහුවට නෙවෙයි. සත්පුරුෂ ගති ලක්ෂණ තියෙන්න ඕන. සත්පුරුෂයා තමයි ධම්මානුධම්ම ප්‍රතිපන්න ජීවිතයක් ගත කරන්නේ. ඒ කියන්නේ මුලමැද අග යහපත් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා තර ඒ දේශනාවට අනුව Tamanගේ සිත පිහිටවන්නේ සත්පුරුෂයා කියනවා. ඒ සත්පුරුෂයා සිත පිහිටෙව්වට පස්සේ කල් නොයවා වර්තමානයේදී මේක විපාක ගෙනල්ලා දෙනවා. දැන් ඔයත් බලන්න අඟුලිමාල හාමුදුරුවන්ගේ චරිතය විමසලා අඟුලිමාලගේ චරිතය තමයි ඊටාම රෞද්‍ර සර්ව පරුෂ දරදඬ හිතක් තිබුණ කෙනෙක් තමයි අඟුලිමාල. හැබැයි සත්පුරුෂක ලක්ෂණයක් ආව මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වූ මාර්ගය තුල ගමන් කළා. ඒ ගමන් කරපු නිසා මුලත් මැදත් අගත් යහපත් මාර්ගයක් උන්වහන්සේ පෙන්වුවේ. අන්න මුල මැද අග යහපත් පිරිසුදු මාර්ගය උන්වහන්සේ පෙන්වුවා සත්පුරුෂ ගති ලක්ෂණයක් ලෙස බුදුහාමුදුරුවෝ කෙරේ ශ්‍රද්ධාව ඇති කරගත්තා. සත්පුරුෂයාට විතරයි බුද්ධ රත්නය කෙරේ ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සැක උපදිනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ශ්‍රද්ධාව නැමැති නැති කෙනා නවංග සත්තු ශාසනය පිළිබඳවම සැක ඇති කරගන්නවා කියනවා. බුදු කෙනෙක් පහළ වුණාද? පහළ වෙන්නේ කොහොමද? කොච්චර නුවණක් තියනවද? කොයි ගහයටද බුදු වුනේ? බුදු වුණා කියලා දැනගන්නේ කොහොමද? බුදුහාමුදුරුව වැඩිය කිව්වත් ඒ කෙනා ගිහිල්ලා බලන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සම්පූර්ණයිද කියලා. ඒක තමයි මෝඩකම. ඒක තමයි සංසාරේ මහා අපායগামী වෙන එක. හැබැයි සත්පුරුෂයා එහෙම තරක කරන්න යන්නේ නැහැ. මුලනද අග යහපත් ධර්මයේ දේශනා කළාට පස්සේ ධම්මානුගම පටිපන්න ජීවිතයේ පිළිපන් පුජ්‍යලයක් වෙනවා කියනවා. ඒ ධර්මානුකූල පිළිපන් ජීවිතයක් තුළ පිහිටන සත්පුරුෂයාට කල්මයවා වර්තමානයේදීම ඒ කියන්නේ මේ ඇස් පිල්ලම් වැටෙන මේ හුස්ම රැල්ල පවතින මේ පණ තියෙන කාලයේදීම පුළුවන් කියන මොන තත්ත්වයටපත් වෙන්නද? සෝවහන් තනපත් වෙන්න, සකෘදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, අරිහත් තත්ත්වයටපත් වෙන්න සිවිපිලි සිඹියාපත් මහරහත් උත්තම උත්තමාවියක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා කියන පින්වත්නි සත්පුරුෂයා විසින් ධර්මයේ ශ්‍රවණය කළ ධර්මානුකූලව ජීවත් වෙනවා. ඔන්න ධර්මයේ දෙවෙනි ගුණය. ඒ කියන්නේ සම්දික්කෝ අකාලිකෝ භගවතා ධම්මෝ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සම්දික්කයි. ඊළඟට කියනවා පින්වත්නි අකාලිකෝ භගවතා ධම්මෝ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මොකද්ද? අකාලිකයි. අකාලිකයි කියලා කියන්නේ වර්ෂ ගණනකට මාස ගණනකට ඊළඟට දින ගණනකට කල්ප ගණනකට සීමා වෙන්නේ නැහැ ධර්මය. දැන් අපි ඉගෙන ගන්න දේවල් සීමා වෙනවා. නේ? මේ කාලේ ඉඳලා මේ කාලේ දක්වා භාණ්ඩයක් ගත්තත් මේ කාලේ ඉඳලා මේ කාලේ දක්වා වළංගුයි හොඳයි. නැත්නම් ඉතින් එහාට කල්ලිකුත් වෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ කල්ලිකුත් වීමක් නැහැ. මාස ගණනක්ද අවුරුදු ගණනක්ද දින ගණනක්ද සති ගණනක්ද කියලා එහෙම කල්ලිකුත් වීමක් නැහැ. ඕනෑම කාලයකට ධර්මයේ පිහිට ලබන්න පුළුවන්. එතකොට එහෙනම් මේ කාලෙදිත් පිහිට ලබන්න පුළුවන්. අවුරුදු 2600ක් මේක පරණයි කියලා පරණ වෙන්නේ නැහැ. සත්‍යයේ විදිහටම පවතිනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අකාලිකෝ භගවතා ධම්මෝ භාගවතුන් වහන්සේලාගේ ධර්මය අකාලිකයි. කාලයකට සීමා වෙන්නේ නැහැ. ඊළඟට භාගතුන් වහන්සේ මතක් කරන හරි විවෘත අදහසක් ඒහි පස්සිකෝ භගවතා ධම්මෝ ඒක කොච්චර පිරිසිදුද පැහැදිලිද කියලා හිතලා බලන්න. ඒහි පස්සිකෝ කියලා කියන්නේ එන්න ඇවිල්ලා බලන්න. එතකොට එහෙම විවෘත ආරාධනාවක් කරන ධර්මයේ කොච්චර පිළිටලා තියෙන්න ඕනද? කොච්චර ඒක සත්‍යවාදී වෙන්න ඕනද? ඒ ධර්මයේ निराවුල් වෙන්න ඕනද? ඕන කෙනෙකුට තරක කරන්න පුළුවන් ඊළඟට ඕනනම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඕනනම් ධර්මයේ ප්‍රතිපන්න මාර්ගය තුල පිළිපන් කෙනෙක් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ නීතිය නෑ ඒ කියන්නේ මේක සරණ ගියා නම් මේ ඇදෙන තුරුම සරණ යන්න ඕන කියන එකක් නෑ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මහණෙනි ඇවිල්ලා බලන්න යහපත් නම් අනුගමනය කරන්න ඒක තමාට පෙරෙන වගකීමක් මේක කුසලයේ කියලා ඔබට දැනෙනවා නම් මේක අකුසලයේ කියලා ඔබට දැනෙනවා නම් මේ ධර්ම මාර්ගය දියුණු කළාම හොඳයි කියලා දැනෙනවා නම් ඒ ධර්ම මාර්ගය දියුණු කිරීමේ සැනසෙල්ල ලැබෙනවා නම් ඒ ධර්ම මාර්ගයේ පෙන්වන දේ අපේ ඇහැට පේනවා නම් ඇස් දෙකෙන් අත් දෙකෙන් විඳින්න පුළුවන් නම් ඒ ධර්ම මාර්ගයේ සත්‍යවාදී නම් විතරක් පිළිගන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා ධර්මයේ කොච්චර විවෘතද? ඊළඟට උන්වහන්සේ මතක් කරනවා ඕපනයිකෝ භගවතා ධම්ම. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ ඕපනයිකයි. ඒ කියන්නේ හැම වැඩක්ම කරන්න කලින් සිත පිහිටවනවා ධර්මයේ දන්න කෙනා. හැම වැඩක් කරන්නම කලින් ඒකට කියනවා සතිය කියලා. ගමනක් යන්න ගියත් ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරතේ. යනේන දේ කරන කියන දේ කනබන දේ ඒ සෑම අවස්ථාවකටම පෙර ක්‍රියාවට නගන්න පෙර ධර්මයේ දන්න කෙනා ඕපනයික ගුණය අඳුන ගන්නවා කියනවා. ඒ කියන්නේ මේක හොඳයිද නරකයිද කියලා අඳුන ගන්න. සත්‍ය ඝාතනය කරන්න ගියාම ධර්මය දන්න කෙනා දන්නවා. සත්ව ඝාතනය කළාම අකුසල් පිරෙනවා. ඒකේ ආදීනව තියෙනවා. අපායට ගිහින් උපදින්න හේතුවක් වෙනවා. නිරය තුල සංසාරේ පුරාට දුක් විඳින්න වෙනවා. ඒ නිසා මේක තුලින් මම වලකින්න ඕන කියලා ඕපනායක ගුණේ පිළිහිටනවා ධර්ම යහන කෙනා. ඒතර ඔය පිටල බලන්න මේක කොහෙද වෙන තියෙන්නේ? යහපත් දෙයක් කරන්න ගියාමත් එහෙමයි කියනවා. දානයක් දෙන්න කියනකොට ලෝභ අරමුණක් එනකොට ඔන්න ඒ ඕපනායක ගුණ එනවා. මොකද්ද? මේ ලෝභය කියලා කියන්නේ මාව තනින් තනකට අල්ලලා ගැට ගන්න එකක්. අලෝභය කියලා කියන්නේ අලල ගැට ගන්න එක මුදවන එක. ඒ නිසා මම අලෝභය ඇති කර ගන්නවා මිස ලෝභය ඇති කර ගන්න හොඳ නැහැ. තෘෂ්ණාව කියලා කියන්නේ ඒ ඒ තැන්වල ඇලෙන එක. එහෙනම් තෘෂ්ණාවෙන් අත් මිදෙන්න නම් මම තෘෂ්ණාව දුරු කර ගන්න ඕන. තණ්හාව දුරු කර ගන්න ඕන. තණ්හාව දුරු කර ගන්න තරම තමයි මට නිවන ලැබෙන්නේ කියලා ඕපනයික ගුණේ පිහිට කර ගන්නවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ ඕපනයික ගුණය තුලින් සත්‍ය අසතර දුගතියක නෙමෙයි සුගතිය තුල පිහිටනවා කියන. මොන ඕපනයික ගුණේ ඊළඟට උන්වහන්සේ මතක් කරනවා පච්චත්තං වේදිතබ්බෝ. පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව වන අවබෝධයක් සැලසෙන. වෙන මොකෙන්වත් මේ ධර්මයේ දුක මොකද්ද කියලා අවබෝධ ඇති කරනවා. දුක නැති කරන්නේ කොහොමද කියලා අවබෝධ ඇති කරනවා. ඒ දුක නැති කිරීමේ මාර්ගය කුමක්ද කියලා ධර්මයෙන් කියලා දෙනවා. දුක නැති කිරීමේ මාර්ගය තුළින් ප්‍රත්‍යක්ෂ වෙන ඥානය කුමක්ද කියලා ධර්මයේ තුල කියලා දෙනවා. එහෙනම් ඔයත් හිතලා බලන්න වෙන මොකද්ද තියෙන්නේ මේ ප්‍රත්‍යක්ෂම් වේදිතබ්බ ධර්මයේ හැර? දානය දුන්නට පිළිතක් කිව්වට මං කියන්නේ මේ දේවල් නොකරන්න කියලා නෙවෙයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන වචනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේක නිසා. උන්වහන්සේ මතක් කරනවා පින්වත්නි, මනුෂ්‍ය ලෝකේ ඉඳලා තවතිසා දිව්‍ය ලෝකයේ දක්වාම බුදුරජාණන් වහන්සේලා වැඩම කරවල දන් දුන්නා. බලන්න හිතලා කොච්චරද? මුළු දඹදිවම වැහෙන්නට බුදුරජාණන් වහන්සේලා වැඩම කරවල දන් දුන්නා. පස්සේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරවල දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත්නි, ඒ දෙන දාණයට වඩා විශාල ලෙස දෙන දාණය කියන්නේ මේ මේ පච්චත්තං වේදිතබ්බ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මය යමෙකුට දේශනා කරනවා නම් ඒක තමයි කියනවා පින්වත් ලෝකෙ දින එකම දානේ. කියනවා පින්වත් බුදුරජාණන් වහන්සේ සිවුරු කඳු ගණන් පූජා කළා. චීවර පින්දපාත සේනාසන ගිලානප්පත් කියන මේ සිව්පසේ මිනිහෙකුට අවශ්‍ය කරන ප්‍රධාන ජීවත් වෙන්නට අවශ්‍ය කරන සම්පත් සිව්පසේ මේ සිව්පසේ කඳු ගහලා පූජා කළා කියන පින්වත් මේකට වඩා වටින්නේ පද හතරක පැවැත්වෙන ධර්ම දේශනාව කියන්නේ. ඒ වෙන දෙයක් හින්දා නෙමෙයි පච්චත්තාං වේදිතබ්බු චතුරාර්ය සත්‍ය ධර්මයම තමයි අවබෝධ කරගන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තරම තමයි පින්වත් අපට සංසාර දුකින් අත මිදෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පච්චත්තාං වේදිතබ්බු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස පවතින එකක් කියනවා ඊළඟට පින්වත් මතක් කරනවා පටිච්ච සමුප්පාදය මෙනෙහි වෙන නැත්නම් අවබෝධ වෙන දේශනාවක් කියන ධර්මය කියලා කියන්නේ දැන් ඔයත් දන්නවා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආය තමයි කොහොමද මේ දුක් ගොඩ ගොඩ යන්නේ කියලා. පළවෙනි එක කියන බුදු භාග්‍යතුන් වහන්සේ අවිද්‍යා පත්‍ය මොකක් නිසාද සංස්කාරය රැස් කරන්නේ? අවිද්‍යාව නිසා නොදැනීම නිසා. එහෙනම් නොදැනීම ඇති උනේ මොකක් නිසාද? ධර්මය දන්නේ නැති නිසා. ධර්මයෙන් දන්නේ නැති නිසා තමයි අවිද්‍යාව පහළ වෙන්නේ. ආන් ඒක නිසා කියන ඔය මොකද ඉක්තු කරගන්නවා කියන්නේ. සංස්කාර ධර්ම රැස් කරගන්නවා කියන්නේ මොනවද සංස්කාර ධර්ම රැස් කරනවා කියලා කියන්නේ? කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. දැන් බලන්න ධර්මයේ දන්නේ නැති කෙනාට සංසාරය අතරමං වෙන විදිය. ඒක නා දන්නේ නැහැ මොකක්ද අවිද්‍යාව? ඒ කියන්නේ මේකෙන් කරන අකුසලේ මොකක්ද කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසා සංස්කාර ධර්ම රැස් කරනවා. ආන් ඒ සංස්කාර ධර්මිකෝ කාය වැරදිවට හසුරුවනවා. හසුරුවලා කාය දුස්චරිත ක්‍රියාවන් සිද්ධ කරනවා ඒ විපාක උඩ රැස් වෙනවා භාගතුන් වහන්සේ මතක් කරන පින්වත්නි අම්මා තාත්තා ඝාතනය කළොත් මහාන බමුණෝ ඝාතනය කළොත් ප්‍රතිපිලිම විනාශ කළොත් පූජනීය ස්ථාන විනාශ කළොත් එම් ඕගීල උපදිනවා කියන තාපේ කියන නිරේ කියන ප්‍රේතෝ කීවල බලන්න දේවදූත සූත්‍ර දේශනාව තාපේ කියන නිරේ ගිල උපදින්නේ කියනවා තාපේ කියන නිරේ කොච්චර කටුකද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මානෙනේ ගිලියම් වෙච්ච යකඩ උදුනක් තියෙනවායි කියනවා. එතකොට කොහොම කියද්දි නැත්නම් ඉතින් ඔක දැන් දැක්කේ කවුද? කිව්වේ කවුද කොහොම වෙන්න පුළුවන්ද? න යකඩ රස් කරන්නේ කවුද? යකඩට ඇදන් යන්නේ කවුද? ඇදන් යන කෙනා පිච්චෙන්නේ නැද්ද? එහෙනම් ඒ කෙනාට සංස්කාර ධර්ම උරස් දෙන්නේ නැද්ද? ඒ කෙනාට විපාක දෙන්නේ කවුද? ඒ අපි ළඟ තියෙන අපේ දැනුමත් එක්ක අපිට ඒක විශ්වාසවත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි නුඹල නෙත් දෙකෙන් මේ පෘථිවියේ තියෙන පුෂ්ටිමත් තලයේ මත තියෙන ගොඩනැගිලි ගස් කොළන් මල් දියවැල් මේ සියල්ල දකිනවා. බුදු කෙනෙක් ඊට එහා ගිය දෙයක් දකිනවා කියන බුදුරජාණන් වහන්සේ. මිනිස්සුන්ගේ ඇහැට පේන්නේ දෙයක් දකින්න පුළුවන් කියන බුදුරජාණන් වහන්සේ කෙනෙක්. මහණනේ මිනිස් ඇස ඉක්මවා ගිය ඇසකින් දකින දෙයක් කියනවා නිරය. එහෙනම් අපිට ඒක පේන්නේ නැහැ අපිට තියෙන විශ්වාස කරන්න විතරයි. භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා පින්වත්නි යකඩ රත් වෙච්ච ගිනියම් උදුනක් මත මේ නිර්සත්වය නිදි කරනවා කියනවා. හොඳ තාපී කියන නිරට ඇදගෙන ගියා. එහෙනම් මේ වැරදි කාය සංස්කාර. වැරදි කාය සංස්කාර වල තියෙන විපාක. ගිනි උතුල රත් වෙලා තියෙනවා කියන භාග්‍යතුන් වහන්සේ අඹ දැල්ලක නළුතෙන් ආපු දැල්ලක පාටට හා සමාන. හිතලා බලන්න කොච්චරද කියලා. ඒක තුළ නිදි කෙරුවාට පස්සේ කියනවා පින්නත් හැම පිච්චෙනවා කියන. එතකොට මේ සත්‍ය උපදලින් ඕපපාතික. ඔන්න කර්මානුරූප උපදිනවා. ඕපපාතික උපදලින්. භාගතුනාස මතක් කරනවා යටි අතට හරවලා පිට ලෑල්ලේ යකඩේ හිටින්න අපේ මූණ උඩ අතට හිටින විදිහට පිටලා නාඹ තල් කඳන් බඳු වෙච්ච හෙල්ල අරගෙන එතකොට අප පාවිච්චි කරන හෙල්ල නෙමෙයි නාඹ තල් කඳන් කියමු විශාල මේ ගහක් එහෙනම් නිර්සත්ව කොච්චර ලොකු වෙන්න ඕනද නාඹ තල් කඳන් බඳු වෙච්ච හෙල්ල අරගෙන අද්දක දෙපැත්තට දාලා අල්ලේ දෙපැත්තට අනිනවලු හෙල්ලෙයි කියලා. කකුල් දෙකට අරගෙන කකුල් දෙකට අනිනවලු කකුල් දෙක අපව වකුඩු කරයි කියලා. පපුව පසාරු කරගෙන යන අනිත් හෙල්ලෙන් අනිනවලු කියලා හෙල්ල පහකින් අනිනව කියන නිරිතත්වයට. මේ කාය සංස්කාර වැරදි විදිහට රස් කරලා. මහණෙනි හම පිච්චීගෙන මස් පිච්චෙනවා කියනවා මස් පිච්චිලා නහරවල් පිච්චෙනවා කියනවා නහරවල් පිච්චිලා ඇටකට පිච්චෙනවා කියනවා ඇට මිදුළු දක්වාම බුරුබුරා නැගෙන වේදනාව දරාගෙන ඉන්න වෙනවා කියනවා හැබැයි මේ කාලේ අවුරුද්දක් දෙකක් නෙවෙයි කියනවා. මේ කාලය තමා විසින් රැස් කරපු කුසල කර්මයේ ගෙවිල ඉවර වෙන්නේ යම් තාක්කල්ද ඒ තාක්කල් කියන පින්වත්නි නිරේ දුක් විඳින්න වෙනවයි කියන්නේ. යථාර්ථ පිච්චිල ඉවර වෙනකොටම ආපෝ නිරිපල්ලෙදි මුණින් අතට දානවා කියනවා. දාලා ආපෝ අර හෙල්ල අය පහම අනිනවයි කියනවා. පින්වත්නි ඒ පැත්ත පිච්චීගෙන ආපෝ වෙනකොට ඇටමිදුළු දක්වාම ආපෝ පිටිපැත්ත අපේ හැම මස් වැඩනවා. මාර වැඩෙනවා. රෝම කූප වැඩෙනවා. හරිම පුදුමයි මේ නිර්සත්‍යයේ ස්වභාවය. භාග්‍යතුන් වහන්සේ මතක් කරන මේ කාය සංස්කාරවල තියෙන විපාක. දැන් ඒ වෙනකොට මනුෂ්‍ය ලෝකේ බුදුරු කී දෙනෙක් පහළ වෙයි? පච්චේක බුදුරජාණන් වහන්සේලා කී දෙනෙක් පහළ වෙයි? අරහන්ත බුද්ධ බුදුරජාණන් වහන්සේලා කී දෙනෙක් මනුලොව තුළ පහළ වෙයි? දැන් ඔය හිතලා බලන්න එතකොට අම්මා තාත්තා දුන්නට පිනක් අනුමෝදන් වේද මේ නිර්සත්‍යයකට? එහෙනම් කම්මස්සකෝ මේ කම්ම දායාදු කම්ම බන්දු කම්ම පටිපරණෝ යං කම්මං කරිස්සාමි. කල්යාණං වා පාපකං වා තස්ස දායාදු භවිස්සාමි. මේ හාමුදුරුව නිසා තාත්තා නිසා අම්මා නිසා නෑදෑයෝ නිසා කරගත්ත දේවල් නෙවෙයි. අනේ හාමුදුරනේ මං අතින් අපේ අම්මා මැරුණේ මාත්‍ය නෝන කියපු වචනයක වැරදි අනවබෝධය නිසා. වැඩක්ද? කර්මය කලේ මම නම් මට ගෙවන්න වෙනවා. අනේ පිළිමේ කැඩුවේ හාමුදුරනේ අහවල් අයගේ පෙළඹීම නිසා. මොනව කරන්නද? තමන් කළා නම් විඳින්න වෙනවා. මම පංචානන්තරේ පාප කර්මවල මම කළේ ස්වාමීනි මම දැනගෙන නෙවෙයි. ඒත් මොනව කරන්නද? තමන්ගේ කයෙන් කළා නම් තමන්ට විපාක විඳින්න වෙනවා කියනවා. ඔන්න පින්වත් සංස්කාර අවිද්‍යාව නිසා මේ සියල්ලම සිද්ධ වෙලා දැන්. වචී සංස්කාරයන් බුදුදහම තුළ විස්තර කරනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, පිළිණු වචන කියනවා, මේ දිව හසුරවන්න පුළුවන් දවසක් සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සාකච්ඡාවක් වෙනවා. ඒ වෙලාවේදී කෝකාලික භික්ෂුන් වහන්සේටගේ සම්බන්ධවයි සාකච්ඡාව ඇති වෙන්නේ. කෝකාලික භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා පින්වත්නි මට ඔබ වහන්සේන හරියට වටිනවා කියනවා. කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේට ස්වාමීනි මට ඔබ වහන්සේ වටිනවා. ඔබ වහන්සේගේ ගුණය මට තේරෙනවා. ඔබ වහන්සේ උදෑවක මම සරණ යනවා. ඔබ වහන්සේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ මට. මට ඔබ වහන්සේමයි පිහිට දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. කවුද වර්ණනා කරන්නේ? කෝකාලික ආමුදුරු. හැබැයි කෝකාලික ආමුදුරු අනිත් පැත්තට කියන මොකද්ද? මට පේන්නම බැරි සාරිපුත්ත ආමුදුරු කියන. මට පේන්නම බැරි මුගලන් ආමුදුරු කියන. උන්වහන්සේලා දෙන්න මට පේන්න බෑ කියලා උන්වහන්සේලා දොස් කියනවා කියනවා. ඔන්න දැන් අරක වචන. එහෙනම් මේ වාස්තික සංස්කාර ධර්ම රැස් කරන කෝකාලික බුදුරජාණන් වහන්සේ වෙලාදී කෝකාලික භික්ෂුවට කියනවා භික්ෂුව කෝකාලික එහෙම කියන්න එපයි ගෝදෑක සෞදෙනමට. බුදුරජාණන් වහන්සේ විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා කියනවා කෝකාලික දොස් කියන්න එපා ආර්ය උතුම් මහන්සලාට අරිහතුන් මහන්සලාට අපවාද නගන්න එපා කියනවා. ඒ මහා සංසාරයේ දුක උපදින දේවල් කියන. ඒත් කෝකාලික අහනවද? කෝකාලික අහන්නේ නෑ කෝකාලික දොස් කියන ආපෝ හතරවෙනි වතාවේදී දොස් කියන බුදුරජාණන් වහන්සේට එක්ක. ඒත් පින්වත් බුදුරජාණන් වහන්සේ කියනවා කෝකාලිකම කොහොම හදන්නද? හදන්න බෑ. කිව්වට ඔබ පිළිගන්නෙත් නෑ. කෝකාලික හාමුදුරුව පින්වත් තරහ අරගෙන තමන් ඉන්න කුටියට යනවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ටික වෙලාවක් යනකොට කෝකාලිකක භික්ෂුවගේ ඇඟේ අබයට තරම් වෙච්ච සිහින් gadu දාන්න පටන් ගත්ත කියනවා. තව ටික වෙලාවක් යනකොට අබයට මුන්නට තරම් වෙන්න පටන් ගත්ත කියනවා. මුංගට බෙලිගිඩි තරම් වෙන්න පටන් ගත්තා කියන්නේ බෙලිගිඩි තරම් වල පුපුරල තරවේ ගලලා විනාශ වුණා කියනවා. කෝකාලික භික්ෂුවකෙදි ගිලිපොතුනේ. නිරේ ගිලිපොතුනා කියනවා. මහණෙනි බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ කැඳවල කියනවා මහණෙනි උප්පත්තිය සමගම මානවයාට පිළිදෙලා තියෙන ඔබ කෙටේරියක්. ඒ කෙටේරිය තමයි කියව මේ කට. කට නිසා පුළුවන් කියලා කිව්ව නිරේ ගිලිපොතින්. හොඳ බලන්න සංස්කාර ධර්ම රැස්වෙච්ච විදිහ ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත්නි අනවබෝධය නිසා මනසේ සංස්කාර ධර්ම රැස් කරගන්න පුළුවන්. ඒකට කියන මනෝ සංස්කාර කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ මතක් කරන එක් කතා ප්‍රවෘත්තියක් පින්වත්නි මනසෙන් තරම් අකුසල කර්ම කරන්න පුළුවන් වෙන එකක්වත් නැහැ කියලා. සංයුත නිකායේ චේතනා සූත්‍රයත් කියවල බලන්න කොච්චරද කියලා. මේ චේතනාවකින් වෙන අකුසල කර්මේ විපාකයේ විදිහටම ලැබෙනවා. ඒ නිසා පින්වත්නි අවිද්‍යාව නිසාමයි සංස්කාර ධර්ම රැස් අවිද්‍යාව හටගන්නෙම ධර්ම අවබෝධය නොමැතිකම නිසා ධර්මයට ලිංගතුකම නොමැති නිසා දැන් බුදුරජාණන් වහන්සේ ওই විදිහට පටිච්චසමුපාදය පිළිබඳව දේශනා කළ තියෙන දේශනාවන් අහන්න පුළුවන්කම තියෙන පච්චත්තං වේදිතබ්බ ගුණේ පවතින ධර්මය අහුවොත් ඒකයි භගවත භාගතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අහෝ සැපයයි අහෝ දුකයයි වෙන් කළ හැකි යමක් වේද නිවැරදිව වෙන් කරන්න පුළුවන් කියන ධර්මයේ දන්න කෙනාට විතරයි කියන. ධර්මයේ දන්න කෙනාට විතරයි කියන. පින්වත්නි අද මම ඔයත් අන්න මුලින් මතක් කළ ගාථා රත්නය ආන් එහෙම ගාතාව. ඒ තමයි ධම්මපදයේ කියන පොත් වහන්සේ ඔයත් අන්න ගෙදරට ගන්න ඕන. බෞද්ධයාගේ තියෙන එකම අත්පොත තමයි ධම්මපදේ. මේ ධම්මපදේ උගන්වලා තියෙන ගාථා 429ක් ඇතුළත කොහොමද හොඳ අම්ම කෙනෙක් වෙන්නේ කොහොමද හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද හොඳ හාමුදුරු කෙනෙක් වෙන්නේ කොහොමද හොඳ නඩුකාරවරයෙක් වෙන්නේ කොහොමද හොඳ නීතිඥවරයෙක් වෙන්නේ කොහොමද හොඳ ගුරුවරයෙක් වෙන්නේ වෛද්‍යවරයෙක් වෙන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන සෑම රංගනයක්ම නිවැරදිව හොඳට කරන්නේ කොහොමද කියන එක ධම්මපදයේ කියන පොත් වහන්සේගේ විස්තර කරලා තියෙනවා. ඔයත් පරිහරණය කරලා බලන්න. ජාතක කතා පොත් වහන්සේ නමක් ගෙදරට අරගන්න. ජාතක කතා පොත් වහන්සේගේ තියෙනවා ඔයත් අන්ටත් මටත් අවුරුදු 200ක් මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන්න බෑ. නමුත් අවුරුදු 200ක් ජීවත් වෙන අත්දැකීම අපට අවුරුදු 10කදී ගන්න පුළුවන් කියනවා ජාතක කතා පොත්හන්සේක වතාවක් කියවන කෙනා. කුරුණෑගල යුගයේ රචනා කරලා තියෙන ඔය වර්ගන නිකන් ඉන්නලා කියවල බලන්න. ධම්මපදයේ 211 වෙනි ගාථාව ලියවිලා තියෙන මේ මේ කියන කාරණාවට මොකද්ද? අහෝ සැපේ අහෝ දුකේ මනාලෙස අවබෝධ කරගෙන ඉවත් කළ යුත්තේ ඉවත් කළ යන්නේ කෙසේද? ලංකරගත යුත්ත ලංකරගන්නේ කෙසේද කියන එක භාග්‍යතුන් වහන්සේගේ පැහැදිලි කිරීම. පින්වත් බුදුරජාණන් වහන්සේ තෙන්දි මතක් කරනවා මහණෙනි නොදී යුතු තැන යොදවන්න කියනවා. ඒ කියන්නේ අපි ඇලෙන තැන් තියෙනවා. ඇලෙන්නේ මොනවටද? අපි කාමාස්වාද වලට ඇලෙනවා. රූප වලට ඇලෙනවා, ශබ්ද වලට ඇලෙනවා, රස වලට ඇලෙනවා, ස්පර්ශ වලට ඇලෙනවා, මනසෙන් ගොඩනගා ගන්න ධර්මයට ඇලෙනවා. මේ ඇලීම කියලා බුදුන් වහන්සේ මතක් කරනවා. අකමැති දේ සමග අපි ගැටෙනවායි කියනවා. ඒ කියන්නේ අකමැති ශබ්ද වුණාම ගැටෙනවා, අකමැති රස දැනුණාම ගැටෙනවා, අකමැති ස්පර්ශ දැනුණාම ගැටෙනවා, අකමැති සිතුවිලි ආවහම ගැටෙනවා. ඇලීම තුලක් තියෙන දුක කියනවා, ගැටීම තුල තියෙන දුක කියනවා. ඇලීම තුල බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරන දුක කොහොමද කියලා. ඔයත් ආසාවෙන් ඇලෙනවා දෙමෝපියෝ කියලා. හැබැයි ඒක තුල දුකක් නැද්ද? අම්මා ලෙඩ වෙනකොට දුකයි. අම්මා මැරෙනකොට දුකයි. අම්මට අකටයුත්තක් වෙනකොට දුකයි. අම්මා අඬනකොට දුකයි. එහෙනම් අම්මට කැමති. හැබැයි අම්මගේ අම්මාරා වෙන දේ අකමැති දුකයි. එහෙනම් සැප ඇති දේ ඇතුළේ දුක නැද්ද? දරුවෝ කියලා ඇලෙනවා. හැබැයි දරුවන් ලෙඩ හැඳුනාම අඬනවා. මේ දරුවන්ට වැරදුනාම අඬනවා. එහෙනම් දරුවෝ සැපයි. හැබැයි දරුවෝ ඇතුළේම තියෙන මොකද්ද? දුක. පාප මිත්‍රයෝ කියලා ගැටෙනවා. ඒ තුල තවත් ගැටෙනවා. මොකද්ද? අනේ මිනිස්සු මන් දිහාරවල බලන උදේට දකින්න වෙන්නේ මිනිස්සු. ඒ මිනිස්සු ගෙදර ඉස්සරහා ඉන්නේ. අසේවනාච බාලාන මොකද්ද මන් දැන් කරන්නේ? පතිරූප දේශ වාසෝ සුදු ප්‍රදේශෙකුත් නෑ මට ඉන්න. මේ මිනිස්සයම දකින්න මොකද කරන්නේ ආම් බලන්න කියන බුදුරජාණන් වහන්සේ. කැමැති දේ තුලක් තියෙන දුක අකමැති දේ ඇතුලේ තියෙන දුක. ඒටි බුදුරජාණන් වහන්සේ මතක් කරන මහණෙනි ගැටෙන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව ඒ වෙලාවේදී තමන් එහි අනිත්‍යතාවය දැකලා දුක්ඛතාවය දැකලා අනාත්මතාවය දැකලා ජීවත් වෙනෝ නම් ඒකම තමයි සැනසෙල්ල ගෙනල්ලා දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඔය ගාථාරත්නේ දේශනා කරේ. මේ දේශනා කරන්න තේමා වෙන්නේ පවුලක ඉන්නවා කියන දරුවෝ එක දරුවයි අම්මයි තාත්තයි තුන් දෙනා. ඉතින් පිරිමි දරුවෙක් ඉන්න උනා ඒ පිරිමි දරුවා ගෙදර ඉන්නකොට හාමුදුරුවෝ ගෙදරට වඩිනවා පින්න පාතට. මම අහනුනේ එහෙම ආස හිටියා. හාමුදුරුවෝ එනවා පින්න පාතට අපේ පන්සලක් තියෙන ගම ඉතින් එහෙට එනවා ඉතින් හාමුදුරු අපිත් යනවා කුඩා කාලේ. පුංචි හාමුදුරු දැකලා මාත් මහාන වුණා. ඔය කතාව කියවද්දි මතක් වුණා අපිටත් ඕකම වුණේ. ඉතින් පොඩි එක එකයි හිටියේ පැවිදි වුණා. දැන් අම්මයි තාත්තයි දෙන්න අකමැති ඒ පැවිදිකම දැන් ලබලා. කරගන්න දෙයක් නැහැ අම්මයි තාත්තයි දෙන්නත් ගෙදර ගිහිල්ලා පන්සලට ගිහිල්ලා කියනවා. දැන් මේ තියෙන වතු පිටි වලට මොකද කරන්නේ? මේවා දෙන්න එකෙක්වත් නැහැ හිටිය කොල්ල උත් මහාන වුණා. දැන් මේවට මොකද දෙන්නේ? අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ නේ. මරුණාම මේවට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙන මරුණාට පස්සේ මේ වැඩක් නැහැ කියන එක හිතෙන්නේ නැහැ ඒක තමයි අල්ලගන්නේ. අපි හිතන්නේ එහෙමනේ මම මරුණාම ලොකු දුවට මොකද වෙන්නේ මම මරුණාම පොඩි පුතාට මොකද වෙන්නේ මම මරුණොත් මේ ගෙදර දොරට මොකද වෙන්නේ මම මරුණාට පස්සේ මොනක් වුණත් මොකද මම නැහැ. මේ දැන් මේ පවුලටත් ওই ප්‍රශ්නේම තියෙනවා. එක කොල්ලා හිටිලන් දැයිට දැන් මේ මොකද සම්පත් වලට කරන්නේ? අපි දෙන්නත් මහාන යමු කියලා නෝනායි මහත්තයා දෙන්න ගිහලා මහාන යනවා. දැන් තුන් දෙනා මොකද වෙලා තියෙන්නේ? මහාන වෙලා. මහානකම කියලා කියන්නේ ගිහි ජීවිතේ ගෙවනවා කියන එක නෙවෙයි. ගිහි ජීවිතේ වගේ හිතන වෙලාවට කන්න බෑ, හිතන දේ උයා ගන්න බෑ. භික්ෂුවට එහෙම විනය නීති තියෙනවා. මට ආස කරන දේ ඩායකික්ලව හදාගෙන බලන්න බෑ ඒක අකපයි කියන භාග්‍යතුන් වහන්සේ. එතන මට කොච්චර සිවුරු ලැබුණත් මට සිවුරු සියල්ලම පිළිගන්න බෑ මට අකපයි. තුන් සිවුරු මට ජීවත් වෙන්න ඕන. ඊට පස්සේ චින්න බින්න පටදරටි තිබිකු සිඳුරු බිඳුරු දේ පරිහරණය කරනවා භික්ෂුව. දැන් මේ පවුල ඇතුලේ ඒක නැහැ. අම්ම හොඳට උයලා දෙනවා පුතත් හොඳට වල්ලා දෙනවා කනවා ඉතින් හරි ගිහි ජීවිතය වගේම තමයි බුදුරජාණන් වහන්සේලාට ගිහිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ අහවලට නිග්‍රහය කරන්නේ. බුදුරජාණන් වහන්සේ කැඳවල ඒ වෙලාවේදී නිග්‍රහ කරනවා කියනවා. නිගා කරනවා කියනවා. ඔක මහා කප දෙයක් අකටයුතු දෙයක්. දැන් මොකද කළේ? සිවුරල්ලා ගෙදර යනවා. තුන් දෙනාම සිවුරල්ලා ගෙදර ගියා. ආන් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරපු ගාථාව තමයි කියනවා ඇලෙන්න එපා කියන. මොකටද? දරුවෝ කියලා ඇලෙන්න එපා. දෙමාපියෝ කියලා ඇලෙන්නත් එපා. කෑමට ඇලෙන්නත් එපා. ලැබෙන දේත් අනුව ජීවත් වෙන්න කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකලා කියලා ওই ගාථා රත්නේ පින්වත්නි දේශනා කරනවා 210 211 212 ගාථා තුනක් භාග්‍යතුන් වහන්සේ ওই පෞලට දේශනා කරනවා මේ දුක නැති කර ගැනීමේ මාර්ගයක් අවබෝධ කරලීමේ අරමුණ. දැන් ඔයත් ඔක හිතලා බලන්න එහෙනම් මේකම තමයි සංසාරයේ දුක. නේ? දැන් මේ මේ පෞලේ අය ඩුබායි රටේ ඉන්නකොට කොවිඩ් එකේ ඉඳ ඔයත් බයෙන් හිටියා. පඳුරු ගැට ගැහුවා දේවාල වලට ගියානේ. පුළුවන් නම් පන්සලට ගිහිල්ලා ඔක තමයි හැටි. මේක තමයි බදාගෙන, ඔක තමයි අල්ලගෙන. එහෙම නෑ අපි ලෝකෙ ඉපදුනා නම් අපිට ලෝකෙ වැළඳෙනවා. අපිට කරදර වෙනවා. අපි දන්නවද අපිට මොනවා වෙයිද කියලා? මේ බණ අහන ඔයත් තව ඩිංගක් කළාදී පැරලයිස් වෙයිද කියලා කවුද දන්නේ? බණ කියලාම යන මම මගේ අනතුරක් පස්සේ ලපවත් වෙයිද කියලා කවුද දන්නේ? එනිසා ජීවිතය කියලා කියන්නේ පණාග තියෙන මේ තනාග තියෙන පිනිබින්දක් වගේ අපිට කියන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් තරම් පින්වත්නි තියෙන්නේ ධර්මානුකූලව ජීවත් වෙන්න. රෝග නින්දම් ප්‍රබංගුරන්නේ රෝග කොයි වෙලාවෙ වැළඳේවි කියන අපි දන්නේ නැහැ. එහෙම කියලා අපි අසංවර ඉඳලා හරියන්නේත් නැහැ. රටක නීතියක් තියෙනවා, වෛද්‍ය උපදෙස් තියෙනවා, ආරක්ෂක උපදෙස් තියෙනවා. අපිටම සංවිනයක් ඇති කරගන්න පුළුවන්. මේ ඔක්කොම පිළිපදලා අපි ඉන්නකොට අපි ඉතින් මරණයට පත් වුණොත් මොනව කරන්නේ? ඒ නිසා කෙසේ වෙතත් අපි ආශිර්වාද කරනවා. ධර්මයෙන්ම තමයි පින්වත් අපට පිළිහිට තියෙන්නේ. දැන් ඔයත් දන්නවනේ මේ කරදර කාලේ වැඩිපුර හරියක් මිනිස්සු කලේ බණ අහපේ. නේ අපි ගන්න මිනිස් අපිට කතා කළා කියන්නේ ආන්දරනේ හරි හොඳයි බණ ටික වෙනදා වගේ මේ බණ ටිකක් අහගත්ත මිනිස්සු ධර්මයට කිට්ටු වුණා මිනිස්සුන් හොඳ පාඩමක් ඉගෙනනවා සල්ලි හුවට වැඩක් නැහැ කියලා නේ මිනිස්සුන් හොඳ පාඩමක් ඉගෙනනවා ගෙදර උදෙත් නැහැ දවලුත් නැහැ හවසත් නැහැ මිනිස්සුන්ට ඉගෙනනවා නෑ ඒක ඊට වඩා සතුටක් ඒතල තියනවා කියලා සබා දහමට විරුද්ධ වෙලා දුවන්න එපයි කිව්වා ඒක මිනිස්සුන්ට ඉගෙනුවා නේද ලෝකෙ හැමෝටම කිව්වනම් මාස 3ක් රට වහන්න කිව්වා ලෝකෙ වහන්න කිව්වනම් වහයිද යුද්ධ කරයි නෑ මිනිස්සු යුද්ධ කරා ඇමරිකාව කියයි බෑ එහෙම වහන්න නෑ කියලා. හැබැයි පින්වත් මේ සබාධම වැහුවා. මේ සබාධම වහලා ලෝකෙට කියනවා උඹලා මොනවා කළත් උඹලා පාලනය කිරීමේ බලය මට තියෙනවා. ඒ නිසා අපට ධර්මයමයි පින්වත් පිළිටලා තියෙන ධර්මයේ තුලමයි සිට පිළිටන්න ඕන. හැමදෙනාට මේ නිසා මතක් කරන බුද්ධානුස්සතිය වඩන්නට, ධම්මානුස්සතිය වඩන්නට, සංඝානුස්සතිය වඩන්නට, අනුස්සති භාවනා තුල සිට දිනු කරගෙන තමන් කරන වැඩ කටයුතු යහපත් මානසිකත්වයකින් මන අවබෝධත්වයකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මත පිහිටවලා ජීවිතේ ගෙවන්නට හැමදෙනාටම දලදා වහන්සේගේ ජයශ්‍රී මහබෝධින් වහන්සේගේ ආශිර්වාදයේ සැලසෙත්වා කියන සාදුනාද ප්‍රාර්ථනාව අපි සිදු කරන ගම මේ උතුම් ධර්ම කාරණා ටික ධර්මයේ ಗುಣ හයක් ඔය තුන ඉගෙන ගත්තා ඊළඟට ඇලීම තුන ඇතිවන වේදනාව පිළිබඳව ඉගෙන ගත්තා ඒ වගේම තමාර පෞල් ජීවිතයක පැවිදි වෙලා අවසානට කලබගෑනියක් ඇති කරගෙන උපපැවිදි වල කොහොමද ආපෝ හිත හදාගන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ අපි ඉගෙන ගන්න. මේකට කියන්නේ ධර්මයේ ಗುಣ. එහෙනම් දැන් ඔයත් මේ ධර්ම කාරණා ගෙදර ගිහිල්ලා ප්‍රගුණ කරන්න ඕනේ. අපි කොහොමද ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නේ? ඇලෙනකොට ගැටෙනකොට අනිත්‍ය දුක් අනාත්ම කියන පොදු න්‍යාය ධර්ම දාලා ඇලෙන්න ගැටේ. ඒතොර වේදනාවක් හටගන්නේ නැහැ කියන එක කියනවා. අවිද්‍යාව හටගන්නේ ධර්ම නොදන්නකම නිසා කියලා කියනවා. ධර්මය නොදන්නකම නිසා කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර වැරදි රැස් වෙනවතු. ඒ රැස් වෙන දෙයට අනුව සංසාරේ දුගතිය නිරේතුල උපදිනවා කියලා ධර්මයේ කියලා දුන්නා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කොච්චර දුර්ලභවද කියලා කියලා දුන්නා. මේ හැම එකක්ම පින්වත්නි ධර්මයක් විදිහට ඔබේ සිතට වැතුලක් කරගත්තේ ධම්මං විනානත්ති පිතාච මාතා සමේවතායන් සරණං පටිච්චානේ ධර්මයේ තරම් පිහිටක් පිළිසරණක් රැකවරණයක් මවක් පියක් අපට මේ ලෝකේ නැහැ. ඒ නිසා ධර්මයේ ආශිර්වාදයෙන් හැම දිනාටම කෙලෙස් පරාජය කරන්නට හැකි ශක්තිය ආශිර්වාදයේ සැලසෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරමි. මේ තුන් ධර්ම කාරණා තුළ බෞද්ධ රූප වාහිනිය හරහා නිවසටම ගෙනීම සඳහා පූර්ණ දායකත්වයකින් කටයුතු කරන්නට යෙදුනේ. ඩුබායි රටේ සේවය කරන කේ ලෙක්ස්ලි ඩයස් කරුණාරත්න මහත්මයා සහ ඒ පුෂ්පා ගුණවර්ධන සහ පවුලේ හැමදෙනා විසින් අපි විශේෂයෙන්ම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඇහැට පේන්නේ නැති ගොඩාක් දුර ඈතක හිටියට ඔයත්ගේ පවුලේ අයත් එක්ක ධර්මයත් එක්ක රටත් එක්ක ජීවත් වෙන නිසා මේ උතුම් ධර්ම දාණය දෙන්නට ඒ හැම දිනාටම ශ්‍රද්ධාසිත පහළ වුණා. අපි ආශිර්වාද කරන ඒ හැම දිනාටම කායික නිරෝගීතාවය ලැබේවා, මානසික නිරෝගීතාවය ලැබේවා. කරන කියන කටයුතු සාර්ථක වෙත්වා. දලදා වහන්සේගේ ආශිර්වාදයෙන් 84000ක් ධර්මස්කන්ධයේ ආශිර්වාදයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් රත්නත්‍රය ආශිර්වාදයෙන් අපි ශ්‍රවණය කළ ධර්මපදයේ ආශිර්වාදයෙන් ලෙන්ස් ඩයට් කරුණාසේන මහත්මාණන්ට පුෂ්පා ගුණවර්ධන මහත්මියතුළු පවුලේ හැම දෙනාටම නිරොග් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ මානසික සැනසෙල්ල උදාවන්නට මේ උතුම් ධර්මාන ශාසනාවේ කුසලේ ආශිර්වාදයක්ම වෙත්වා කියන සාදු නාම සිතින් පින්වත්නි අපි ආශිර්වාද කරමු. ඒ පින්වත් පවුල හැම දෙනාගේම ආරමුණ වෙලා තිබුණේ මේ පරලොව යන්ට යෙදුණු කේ තීරි සදාදරණීය පියතුමා අවුරුදු දෙකයි මිය ගිහිල්ලා. මේ පරලෝකයේ පින් අනුමෝදන් කරන්නට ඒ වගේම තමයි යුද්ධේ දිනෝන. ඔව් මමට පින් අනුමෝදන් කිරීම සහ දෙපාර්ශ්වයේ මිය ගිය ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරා. අපි ප්‍රාර්ථනා කරනවා මේ පරලෝකයේ සියලුම දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ වන්නට ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා කියන පින්වත්නි සාදු නාදයෙන් අපි පින් අනුමෝදන් කරන ගමන් 2025 වෙනි මාසයේ 20 වෙනි දින උපන් දිනයේ සැමරු කේ කවින්දු සුරාජ් පුතුණුවන්ට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබෙන සුබ උපන් දිනයක් වෙත්වා කියන ආශිර්වාදය අපි හැමදෙනෙක්ම බෞද්ධ ආරූප වාහිනී සිද්ධ කරනවා. දේශකයාණන් වහන්සේට ආශිර්වාද කරන්නට පවතින රෝගී තත්ත්වයෙන් සිරු රටවැසියන් ආරක්ෂා කර ගැනීමට රත්නත්‍රි ආශිර්වාදයේ සැලසෙත්වා කියන ප්‍රාර්ථනාව යත් ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා පින්වත්නි ලෝකේ හැමදෙනාටම නිරෝගී සම්පත ලැබෙන්න ඕන. ලෝකේ හැමදෙනෙකුටම මරණ බය, දරුණ මරණ බය නැති වෙන්න ඕන. කායික මානසික චිත්ත නිරෝගීතාවය ඇතිවන්නට මේ උතුම් වූ ශ්‍රී ලංකා ධර්ණතලය තුළ වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදය, සුවාසෝ දහස ධර්මස්කන්ධය ආශිර්වාදය, ඔබ අප හැමදෙනෙක්ම ශ්‍රවණය කළ ධර්මානුශාසනාවේ ආශිර්වාදයක් පිටා ලෝක හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන සාදු නාද සිතින් පින්වත්නි අපි ආශිර්වාද කරමු. ඒ වගේම තමයි අපි උතුම් ධර්මාන ශාසනාවක් ශ්‍රවණය කළ ලැබූ පින් කුසල් රට ජාති ආගම වෙනුවෙන් ජීවිත පූජා කළ අභිතරණ විරුවන්ට සහ රාජරාජ මහා මාත්‍යවරුන්ට අපවත් දේව දහල ත්‍රිනිකාය කතිපූජනීය මහා නායක මායින් පානන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයටත් අපවත් දේව දහල පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවෝ ආනදුරේ අරිය ධම්ම ගෞරවනීය නායක ආමඳුරු පිළිවිද අසරණ සරණ සරණංකර සංඝරාජ්‍යෝත්තමයාණන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත්ම සැලසෙත්වා කියන සාදු සිතින් පින්වත්නි අපි පින් අනුමෝදන් කරනවා. රෝගී වෙසිරෙන සියලු රණවිරු දරුවෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ වගේම පින්වත්නි වර්තමානයේ වැඩ සිටින ත්‍රිනිකායකතු පූජනීය මහා සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ඒ වගේම අවස නම කියනට අවසරයි යටිනවර සුමන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට මේ ගුරු දේවෝත්තම ඓතිහාසික ලංකාතිලක රාජමහා විහාරාධිපති නම කියනට අවසරයි යවනතුම රාජගුරු විපස්සී නායක හාමුදුරුවන්ට නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ආයුරාෝග්‍ය ආදී සබ සම්පත්ම සලසෙත්වා කියන සාදුනාදයෙන් ආශිර්වාද කරනවා බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ ලොකු කුඩා එමෙතන අතම ඔබට සැලසූ උතුම් ධර්ම දානමේ කුසලයේ කරණ කොටගෙන ඒ අතරම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාව චිර ජීවනයේ උදා වේවා කියන ආශිර්වාදයෙන් සිද්ධ කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ධම්මදේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් চিරං රක්ඛන්තු මං පරන්තේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තේ පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ